අවසරයි ගෞරවනීය සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට බ්‍රහස්පතින් අඟහරුවාදාවක් අපි අපි ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් විශේෂිත ධර්ම සාකච්ඡාවකටයි කල් ගන්න බලාපොරොත්තු වෙන්නේ කටුකුරුන්දී අපේ ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනා මුල් කරගෙන අපි සමාලෝචනයකට යනවා මගේ සටහන් වල අන්තිම තියෙන්නේ සැප්තැම්බර් 10 අන්තිම අදාළ. ඒකේ තියෙන්නේ මේ ප්‍රමාද ප්‍රපංච කියන මාතෘකාව. ඊට පස්සේ මගේ අතින් වින්ුණක් දන්නේ අද ඇවිල්ලා ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් අපි චන්ද්‍රරත්න හම්සගේ ඉල්ලා සිටිමු. අපි ගිය පාර නතර කර තියෙන 257 වෙනි පිට අපි 257 වෙනි පිටේ සිට සාකච්ඡාට අදාළ කොටසක් සභාගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.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 මේ වෙනකොට ස්වාමින්වහන්සේ අපි පපංච සම්බන්ධයෙන් විස්තර කරමින් යන දේශනාවක් මේ ගත කරන්නේ. ඒකේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින්වහන්සේ පපංච හරහා මතුවෙන තවත් මේ කරුණු තුනක් මතක් කරනවා. මේ සංඛා කියන වචනයත් නිරුත්ති කියන වචනයත් සාමාන්‍ය මේ සමඤ්ඤා සමඤ්ඤා කියන වචනයත් එතකොට ඒවා සම්බන්ධයෙන් සූත්‍ර පිටකයේ යෙදෙන විවිධ මේ අත දැක්වීම් ස්වාමිනාසේ ගෙනහැර දක්වනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපි ගිය සතියේ ඇත්තටම මේ සාකච්ඡා කරමින් හිටියේ. ඒකේ ඊළඟ කොටස තමයි අද ඉදිරිපත් කරන්න තියෙන්නේ. මම එතනින් පටන් ගන්නවා 258 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය. අර පపంచ සංඥා සංඛාවලට යට වෙනවා කියලා කියන්නේ අන්න ඒ නිසයි. පపంచ සංඥාවෙන් ඇති කරගන්න සංඛා ගිනීම් ගණන් ගනු ලැබීම් වලට යට වෙනවා. ಭಾರತೀಯ කවියෙක් හඳේලිය දිවිසෙන රතු කැටයක් දැකලා බොහොම චමත්කාරජනක හැඟීම් ඇති කරගෙන බොහොම ආශාවෙන් කිට්ටු වුණා. අපොයි බුලත් කෙලපිඩක්. මේ විදිහේ පටලැවිලි ගැන හාස්‍යජනක කතාන්දරත් අපිට දක්නට ලැබෙනවා. pāli සාහිත්‍යයේ සිංහල සාහිත්‍යයේ පවා. දිගට කතන්දර කීමර නොවේයි යන්තම් මතක් කර දීම පමණක් ප්‍රමාණවත්. ධර්ම සාහිත්‍යයේ ඊටමත් ප්‍රකට කතාවක් තමයි ධම්මපදයේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් ආදී ගාතාවක් තියෙනවා. මේ තනිව දුරගමන් කරන ශරීරයක් නැති ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා චිත්ත වර්ගයේ සිතේ ස්වභාවයක්. ඒකට තියෙන නිදාන කතාව භාගිනේය සංගරක්කිත වස්තුව. ඊටාම ප්‍රකට කතාවක්. යන්තමින් මතක් කිරීම සෑහෙනවා. සංගරක්කිත මහරතන් වහන්සේගේ ගෝලයා වන භාගිනේය සංගරක්කිත ස්වාමින් වහන්සේ එක දවසක් ගුරුන් වහන්සේට පවන් සලමින් සිටින අතරේ ඇති කරගත්තු ප්‍රපංචය කොයිතරම් දුරදිග කියාද කිව්වොත් ගිහි වෙලා විවාහ වෙලා දරුවෙකු ඇතිව අතදරුවත් එක්ක රථයකින් ගුරුතුමා බලන්න එන අතරේ භාර්යාවගේ ප්‍රමාද දෝෂයකින් දරුවා වැටිලා රථයට යට වුණා. ඉතින් භාර්යාවට කරන දඬුවම හැටියට ගැසුවේ මහරහතන් වහන්සේගේ හිසටයි. රහතන් වහන්සේ ආවර්ජනා කරලා බලනකොට මේ කාරණේ පෙනුණා. මේ නිසා අර භික්ෂුව ලොකු විපිලිසර බවකටපත් වුණා. ඒ කතාව pāli සාහිත්‍යයේ. ওই විදිහේ නොයෙකුත් කතාන්තර තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේ වළං වෙලෙන්දෙක් ඒ වගේම ඇති කරගත්ත ප්‍රපංචයකින් වලන් ටික බිඳලා දැම්මා. සිංහල සාහිත්‍යයේ තියෙනවා ළමා කතාවක් මුරුංගා ගහ කැපූ මිනිහා පිළිබඳව. බටහිර සාහිත්‍යයේ තියෙනවා ආඩම්බර කිරිවෙලෙන්දි. ওই විදිහේ නොයෙකුත් කතාන්දර තියෙනවා එදිනදා ජීවත් ජීවිතයේ වෙන ප්‍රපංච පිළිබඳව. අර කාලත්‍රය පටලවා ගැනීම නිසයි මේ අනාගත වශයෙන් තවම නොවුන දෙයක් වූ හැටියට කල්පනා කරනවා. තිබෙන දෙයක් හැටියට. මෙන්න මේ විදිහට සංකල්පයේ තියෙනවා මහ පුදුම දෙයක්. අර නিত্য සංඥාව අනුව ගිය මේ සංකල්පම සංකල්ප මාත්‍රයෙන් හුඟක් දුරට ගිහිල්ලා අන්තිමට මේ පුජ්‍යලයා හැබෑ ජීවිතයෙන් ඉවත් වෙනවා. ඉහවහා යාමකට මහා මෝහණයකටපත් වෙනවා. ඔන්න ඔය తත්වයයි එතකොට පపంచ සංඥා සංඛා සමුදාචරණය කියලා කියන්නේ. පపంచ සංඥා සංඛාවන්ට යට යට වෙන්නේ අන්න ඒ ආකාරයටයි. මේ සංඛා කියන එක දැන් අපි තේරුම් කළ හැටියට අර කොට්ඨාස කියන අදහසට වඩා සංඛා කියලා ගත්තම මෙතන මේ ප්‍රඥප්ති ගණන් ගනු ලැබීම් කියන අර්ථය සහේතුක හැටියට දක්වන්න පුළුවන්. වඩා ධර්මයට එකඟ හැටියට. තථාගතයන් වහන්සේලා මේ ප්‍රපංච සංඛාවලින් විමුක්තයි. මක්නිසාද අර ලෝක නිරුත්ති, ලෝක වෝහාර, ලෝක පඤ්ඤත්ති බව නිතරම තේරුම් අරගෙන බබාගේ ව්‍යවහාර හැටියට හිතාගෙනයි ඒවා පාවිච්චි කරන්නේ. වැඩිහිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවායින් බැඳී සිටින්නේ නැහැ. අන්න ඒ වගේ බාධා කරනවා මේ වෙලාවේදී මේ <clears throat> මෙතික් පාවිච්චි කරපේ වචන අපි සාමාන්‍ය දන්න භාෂාවට දැම්මොත් සංඛා නිරුත්ති සාමාන්‍යා කියන සමඤ්ඤා කියන සංඛා කියලාගෙන ගණන් ගන්නවා කියන එක. ඉතින් මේ ගණන් ගන්නවා කියන එක ස්වභාවික වරණයේදී පරිණාමයේදී ඔක සිද්ධ වෙලා අපි ළඟට දී ඇති අවස්ථාවක රූපක් තියෙනවා ශබ්දක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා කල්පනාවලුත් තියෙනකොට අපේ විඥාණයට පුළුවන් ඔය එකයි අල්ලන්න. ඒතර මේ හයෙන් කොයි එක අල්ලයිද කියලා කොහොමඩක්වත් කවුරක්වත් දැනගන්න ගන්නෑ. එතකොට රූප ගත්තොත් රූපේ ආකාර නෑ වර්ණ సంతාන කියලා විශාල ભેදයක් තියෙනවා. අපි රූප කොටක් දුන්නොත් මම කොයි එකද තෝරන්නේ කියන එක ස්වභාවික වර්ණය. ඒක මට අයිති නෑ දෙනකොට මම තෝරලා ඉවරයි. අන්න ඒකෙදී මොකද්ද ඉස්සර වෙන්නේ කියලා. ඒ ගොඩාක් දුන්නාට පස්සේ මිනිස්සු හරි අසරණ වෙනවා. එකක් දුන්නොත් ඌ කෑ ගහනවා මට එකක් එපා ගොඩක් ඕනේ කියලා. දීපු ගමන් එකම මිනිස්සුගලත් ඒකේ වඩා හොඳ දේ තෝරන්න දන්නේ නැහැ. ඉතින් තේරීමේදී මොකද්ද ඉදිරියට එන උපමානයි. අපේ රුචි අරුචි නම් අපි කවදාවත් අකම අපිට අහිමි කර දෙයක් තෝරන්න විදියක් නැහැ. රුචි අරුචි සහ අපි හිත සෝසල කරනවා නම් එහෙම නැත්නම් අර්ථ කුසලයේ සලකනවා අපි නරක දේවල් තෝරන්න බෑ. ඒකට බොන මිනිසුකට අරක්කු දුන්නොත් එයා දන්නා හොඳම නැහැ කියලා ඒ වුණාට දෙන්නත් ඉස්සලා තෝරලා ඉවරයි. එහෙම නැත්නම් සම්පූර්ණ කර්මානුරූපව අපිට කවදාවත් නිවන් දකින්න බෑ. සම්පූර්ණ ඒ තරම් කර්ම ගොඩක් අපිට තියෙනවා. ඉතින් මේ දෙක මැද මේ තේරීම පිළිබඳව අවධියට තමයි සතිය කියන්නේ. අපිට මොනවද දීපු ගමන් ටක් ගාලා අපි තෝරලා ඉවරයි. ඊට පස්සේ මෝඩ තකතිරුකමට අපි හේතු දක්වනවා. මම මේක තේරුවේ මේක නිසා. මේක අම්මුපචයක් කියන්නේ. ඒකට කියන්නේ adult psychology වල reasoning කිය. ඉතින් සංඛා කියලා මේ ගොඩාක් දීපම එකක් ටක් ගාලා පික් කරනවා. ඒකට කියනවා the blink කියලා. ඔය මල්කම් ග්ලැඩ්වෙල් කියලා මේ දවස්වල ඉන්න ප්‍රසිද්ධම මිනිස්සෙක් ලෝක ප්‍රසිද්ධ පොත් දෙක තුනක් ලිව්වා The Blink. කොඩාක් තියපුවාම ඒ දේ තෝරන ගතිය අපිටත් ඉස්සෙල්ලා තීරලා ඉවරයි. ඒකට The Gist කියලා කියනවා. ඉතින් ඒ අනුව අපිට ඇටෝමේෂයකට ගියාම අපි කන දේ අපි හිතා ගන්න දේ අපි දන්නේම නැහැ මේසෙ වටේ රවුමක් කරන්න බෙදාගෙන ඉවරයි. දෙන්නේ එකේ සමාන නැහැ. ඉතින් අපි කියන එක මේසෙන් තමයි කෑවේ කියලා. ඒ වුණාට මේසෙ ගැන අදහස් ප්‍රකාශ කරන්නේ අපි තෝරගත්ත ටික විතරයි. ඒ නිසා මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ඉඳුරන් තොගයක් ලැබීම පොහසත්කම නෙවෙයි. හරි අමාරු විධාන වැඩක්. අමනයට පෘතජනයට ඒක දකින්නකොටම ඒකට පැනලා දෙන එක නිය දකින්නට පූසට ක්‍රමවේදේ වැටෙනවා වගේ අපි මොන සංඛ්‍යාවටද යන්නේ කියලා අපි තෝරන දේෙන් තේරෙනවා. හැම කෙනාටම හිතුවට වැඩිය ප්‍රස්තාවල් තියෙනවා. මේ දේවල් ලැබුණාම ඒ තෝරන ක්‍රමය අනුව අනිත් කෙනාට තියෙනවා මෙයා අසවල් දෙයට රුචි කෙනෙක් කියලා. ඒ කෙනා දන්නේ ළඟ ඉන්න කෙනා දන්නවා. සතුටුමත් කෙනා ඒ කෙනා දන්නවා. ඒකට අපි ළඟ ඉන්න කෙනාගේ සහයෝගයක් ගන්නවා. මගේ අවධියක් ගන්න. ඒතකොට මම මොන සංඛ්‍යාවට වැටෙන කෙනෙක්ද කියලා ටික කාලයක් යනකොට අවදිින් ඉන්න පුළුවන්. නමුත් ඒකට අපි හරි ෂටයි. අපි මායාවි පංචනිකයි. අපි ඒක වහගෙන ජීවත් වෙන්න හදනවා විශේෂයෙන්ම ශිෂ්ට සමාජයේ. ශිෂ්ට සමාජයේ පාහරයි. නිවනට තනි කර බාඳයි. යනුන් ඉදිරිපිට අරක තේරුවාට මොකද කියන්නේ වෙන එකක්. කිතුල් ගහට කියපිනා කියපු කතාව. ඊට පස්සේ මේකට අර්ථකථන දෙන්න හදනවා අපි. ඒව නිකන් ආවට ගියාට නෙවෙයි මම මේ කෙරුවේ කියලා කෙරිච්ච දේ කියන්නේ නැතුව මම කෙරුවා කියලා දෙනකොට නිරුත්තියට යනවා අපි. නිරුත්ති නැත්තම් ඒකට නිරුත්ති කරන ප්‍රඥා දාගන්නවා. ඊට පස්සේ අපි කීප දෙනෙක් එකතු වුණොත් ඒ මොඩකම කරන අපි ඔක්කොම සම්මුතියක් ඇති කර ගන්නවා මෙහෙම වුණොත් මේකයි කළ යුත්තේ කියලා. මේක ගත යුතුයි කියලා. ඒකට තාකතිරුකම කියලා වරක් නැහැ. ඒවා තමයි ව්‍යවස්ථා කියන්නේ. අදා නීති පද්ධති කියලා කියන්නේ. ඒ ඔක්කොම හදට මිනිස්සු Taman ගැලපෙන්නත් ඒකට යටත් වෙන මිනිස්සුත් යට කරන්න හදපු නීති පද්ධතිය. නිසා නීති වලට යටුණයි කියලා කියන්නේ 100%ක්ම මාරපාක්ෂිකයි. සංවිධානය කියන්නේ මාරපාක්ෂිකයි. පිස්සු ටිකක් එකතු වෙලා එකක් සම්මත කරගන්නවා. ඊට පස්සේ ඒක ටිකින් ටිකට ගෙනියන්න ඒ අකා සත්‍ය මවමින් මකමින් අරකම මතු කරන්න හදනවා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සු ආයුධ හොයාගෙන Taman අරස වෙන්න හදලා අනුන්ට ගහගෙන යන සෙල්ලමක් තියෙනවා. ඉතින් ඒකෙදි මේ සංඛා මම මේ තොගයක් දුන්නා මම කොයිකද තෝරන්නේ කියන එකට බුදුජානනාංශිකේ උපක්‍රමය තමයි මොනවද තෝරන්නේ ඉස්සෙල්ලා කරදර නැති දෙයක් පදනම් කරගන්න කියනවා. කර්ම අරමුණු කරගන්න කියනවා. නිමිත්තක් කරගන්න කියනවා. ඒකම ඉන්න කියනවා. ආසස් ප්‍රසාද කියලා කියන්නේ කිසිම රුචි අරුචි නැති නොමිලේ හම්බ වෙන උදාසීන අරන ඕකම ඉන්න බලන්න. එතකොට මෙයා යන තැන් බලන්න. යන්නේ සූප වලටද, සද්ද වලටද, ගන්ධටද, රහස රසටද කියන එක ඒ මධ්‍යස්ථ අරමුණ අපි ආදර්ශය විදිහට ගන්නවා. ප්‍රස්ථාර යට රේඛා විදිහට ගන්නවා. ඒකට සාපේක්ෂව තමයි තොරතුරු ඉහළ පහළ උච්චාවච වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම අපිට එතකොට පයින් දුර සහ දේවල් අර මධ්‍යස්ථ රේඛාවට මධ්‍යන්නේට සාපේක්ෂව බලන්න පුළුවන්කම තමයි ਸਰවචන්සිකේ විදුහුරු ගතිය. ඒ නිසා අපි හැම කෙනෙක්ම දැනගන්න ඕනේ භාවනා කරනකොට එහෙම පණින්න නැති වෙලාවේ අරසාකාරීව හිත තියෙන්න ඕන තැන. ඒක තාම දන්නේ නැත්නම් අපි තාම කනගාටු වෙනවා නිස්සන්නවන්නේ වෙන්නේ. හිත පැවැත්තිය යුතු ආරක්ෂක ස්ථානේ දන්නේ නැත්නම්. එතනilla පණින්න නැති වෙන්න කියලා හිතන්නත් එපා. පයින්කොට බලන මොකේටද පණින්නේ. ඒක ඕලාරිකයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා බුදුජානන්සේ සාරාංශයේ කල්පලක්ෂ රත්නේ පයින් පිළ හරිම ගොරෝසුයි. මේ මධ්‍යස්ථ අරමුණ තියේදී කඩප්පුලි ජනකට පෙන්නාම ඒකට ආයේ වෙනම පරිශන උනේ කොහොඳට තේරෙන ගොරෝසුයි. සංකතයි ඊට මොහොතකට කලින් කියන්න බෑ කොහෙද පණින්නේ කියලා. පටිච්ච සම්පන්න හැබැයි කලින් පොතේ ලියවිලා තියෙනවා. ඔබ පණින්නේ ඔකට තමයි. ඒක හේතුක වෙන්නේ නැහැ. ඒක හේතු තියෙනවා. ඒක උඹගේ නාවෝ කර්ම ශක්තිය, උපනිෂේ සම්පත්තිය, ඇබ්බැහි, රුචි අරුචිකම්, අමල දාතලා පිළිවෙලට දාපු ස්ක්‍රිප්ට්ස් අනුව තමයි පණි. ආන්න ඒක දැක්කනම් අපිට හිතා ගන්න පුළුවන් මේ පණින එකෙන් කියන්න පුළුවන් මේක කෙහෙල් ගහ කන්න දෙන්නේ, පොල් ගහ කන්න දෙන්නේ කියලා. ඒක දැනගන්න නැතුව අපි පේන බැලුවට, ඊන පළපල බැලුවට, කේන්දර බැලුවට, ඒ අක්ෂරය බලන්න මේ කොයිද යන උපමානකින්. යෝගාවචරයට පුළුවන් මධ්‍යස්ථ අරමුණක් දීලා, ආරක්ෂක අරමුණක් දීලා එහෙම නැත්නම් කියනනම් කාටවත් කරදර නොවන අරමුණක් දීලා මේක සම්මත කරගන්න හොඳ සීබුද්ධියෙන් ඉන්නකොට සීලෙක ඉන්නකොට මේ වගේ ඉර පායන වෙලාවක ඒකල හිතට කියන්නේ ඕකේ හිටපන් එතකොට එයා ඒ කොච්චර කරුණ දක්වපින් තැන් තැන් වලට යනවද යන හැමදැනම කක්කා ඒ කක්කාවෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ මගේ කක්කාව මොන විදිහේ කක්කාවද එහෙනම් මම මොන කක්කටද කැමති කිය. ඉතින් කර්මස්ථානාචාර්යවරු කිව්වොත් කක්කයිතිකාරයත් හිත නරක කරගන්නවා මගේ පුද්ගලික දෙයට ඇඟිලි ගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ වහගෙන වැඩි ගිනියන්නේ. ඒ නිසා කදාකවත් එහෙම සමගිය නැත්නම්ක භාවනාවක් හරියන්නේ නැහැ. අපි මෙතෙන්දී විවෘත වෙන්න හදාන්නේ. ඒ විවෘත කිරීමට ඉස්සල්ලාම දොර ඇරියෝ ඥානන්ද සාංශය තමයි. එහෙම නැත්නම් ඌව බණකට කියන කතාවක් ලංකාවේ තිබුණේ නැහැ. තිබුණේ මේ කියන කට්ටියට මෛත්‍රී බුදුහාම දැකලා සාදු කියලා නිවන් දකින්න ක්‍රමය. මේ මම කවුද කියලා දැනගන්නවා කියන එක මේකෙන් පස්සේ දැන් Hindu ආගම කියනවා. who am I? විශාල දර්ශනයක් ඒගොල්ලන්. නමුත් ආවේ බුදුජානනාංශගේ තමයි. ඒක ඇවිල්ලා තිබුණා. ඒක යට වෙලා තිබ්බේ. මේ ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ කන්‍යාඩියක් ඉස්සරහ කියලා මම කවුද කියලා බලන එක. නැත්නම් ඇසුරකින් අනික් කට්ටියක ප්‍රචාරහරහා මම කවුද කියලා බලන එක. අපි ඒක වහගෙන යන්න ගියොත් ඒක තනි කර මායාවක්, රංගපෑමක්, එහෙම භූමිකාරංග පෑමක් වෙනවා. ඉතින් මෙතෙන්ට යනකොට මේ සංඛා කියන එක අපේ හිතට නිසිසේ පණින්න ඉඩ තියලා. පණින පිම්ම කොහාටද යන්නේ කියන එකට තරහ නොවි, පශ්චාත්තාප නොවි, ඒක හුද්දු ධර්මතාවයක්. ඒක පැහැදිලිවම බුදුජානනාංශයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විස්තර කරලා තියෙනවා ශේක පුද්ගලයා අල්ලනවා පිටිය සකස් කරලා දීලා අරසක්තන දීලා එයා කොහාටද පණින්නේ කියලා. ආරක්ෂක ස්ථාන අපි බිඳුව කියලා ගන්නවා. පිනට පැනනොත් පොසිටිව් කියලා දායක එකතු වීමේ ලකුණක් දානවා. පවට පැනනොත් අඩු කිරීමේ ලකුණක් දානවා. දෙකම කක්කා. පින කිව්වත් පව කිව්වත් කක්කා. මේක බලාගෙන ඉන්න පුළුවන් නම් මේ ලෝකේ හොඳයි නරකයි දෙකම කක්කා. හරි වැරදි ජය පරාජය ඔක්කොම කක්කාර මැද ඉන්න බැරිකම විතරයි අපි පෙන්වන්න තියෙන්නේ. ඒ තරම්ම මේ හිත මේ කක්කාවට කැමති. ඒ කක්කාට දැන ගැනීම, ඒ පණින්න තියෙන දැන ගැනීම තමයි අපි මධ්‍යස්තරමුණ තේරා ගැනීමදී බුද්ධජනනාතික 150ක් උපදේශකත්වය ගන්නවා. බුදුන්සේ කියනවා සතෝ වාස්ස සති, සතෝ පස්ස සති කියලා පොදු අරමුණක් දෙනවා අපිට. තේරවාදයේ අරමුණු 40ක් තියෙනවා. ආනපනිය තමයි ගොඩක් වෙලාට සමථ විදර්ශනා දෙකටම ගැලපෙන අරමුණ. ඉතින් අපි ඒකට අකමැති වෙලා කුටිම කියනවා ඒක පිළිගන්නවත් කැමති නැති අය තමයි භාවනා කරන්න කැමති නැති අය. එහෙම පදනමක් දෙනවා. ඒ පදනමේ හිටියොත් තමයි අපි පණින්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා බලා ගන්න පුළුවන් කියලා ඒකවත් කැමති නැති අය. ඊට පස්සේ කැමැති වෙන අයගෝ 90 ගාණක් කියනවා මට ආනබනේ අහුවෙන්නේ නැහැ කියලා. මොකද එයා අනිත් කාමාසාවල වලට කැමතියි. එතකොට අර ආනබනේ අහුවෙන්නේ නැහැ කියන එක ඉබේම කටබුරු කිව්වත් දියබුරු කියන්නේ වගේ මේ උදාසීන අරමුණට කැමති නැහැ. කැමති නැතිකම අපි කියන්නේ පේන්නේ නැහැ කියලා. ඒ නිසා අපි කියන කමන්නේ ඉඳගෙන හොඳට වාඩි වෙලා පේන්නේ මොකද්ද කියලා බලන්නකො. එක්ක ඇඳුම් වල තද වෙනවා, ඇකිලෙනවා තේරෙයි. එහෙම නැත්නම් හුස්ම ඉහළ පහළ යනවා තේරෙන නැත්නම් තමන්ගේ බර පොළවේ වැටෙනවා තේරෙයි. මොනවා හරි තේරුණා නම් ඒක නොමිලේ ලැබෙන අරමුණක්, නැවත නැවත ලැබෙන අරමුණක්, දාසීන අරමුණක්. ඒකේ ඉඳලා ඒක හිත ගහගත්තට පස්සේ හිත පයින් හැටි බලන්න. වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ. මේක කියාගන්න බැරි මම සදාචාර සම්පන්නෙක් වෙන්න හදනවා කියන එක නම් මං ගැන වැරදිට හිතයි කියලා හිතනවා. නැත්නම් කියන්න බැරි කමක් නැහැ. ඒක පොඩි ළමයින්ගේ නැති නිසා සතිපාසලේ අපි දකින්න නිසා අපි දන්නවා අපි කොච්චර දෝ අපේ අර ඇතුලේ තියෙන අර්බුදෙ එළියට එන්න දෙන්නේ නැතුව එන කරගෙන ඇතුලේ තියාගෙන ඉනවා. ඉතින් ඒකට නිරුත්‍ය හරි වැඩගත්. මේක කියන හැටි. මම මේ අරමුණේ ඉන්න උත්සාහ කරේ නැත්නම් ඉන්නම බැරිද දැන් ඉන්න ගමන් වරින් වර පිටපයින්නවද පණින්නේ මොකද්ද කියන එක හරියටම නිර්වචනය වෙන්න ඕන අපොදුවේ කියන්න පුළුවන් නිර්වචනය වෙනවා නම් එයා සුව වෙන්න කැමති කෙනෙක් ඒ නිසා නිර්ව නිරුත්ති අවශ්‍යයි කමඨාන් සුද්ධ කරනකොට කියන වචනේ ලියන දෙයයි අහගෙන ඉන්න එකනටයි එක පොදු භාෂාවකට එනවා ඒක අපි නිරුත්තියට අනිවාර්යයෙන්ම යන්න ඕනේ නිසා සංකා නිරුත්ති සාමඤ්ඤා ඊට පස්සේ අපි දන්නවා මනුෂ්‍ය ජාති තුනක් ඉන්නවා. රූපේ පන්නගත්ත පස්සේ සමහර වේදනා දිගේ තමයි කතන්දර ගොතන්නේ. සමහර සංඥා දිගේ, සමහර සංස්කාර දිගේ. ඒකට ඒක සාමඤ්ඤාවකට යන්න පුළුවන් පොදුවේ මනුෂ්‍ය ජාති තුනයි. පළවෙනි රූපේ පිළිබඳව යම් ප්‍රමාණයකට භාවනා සාතුනාට පස්සේ ආ දන්නේ නැහැ ට්‍රැක් තුනක් දිනේ දුවනවා. එකට විශේෂිතයි. අන්න ඒක අල්ලගත්තා නම් ඒක සාමාන්‍යාවක් අපි එකතු වෙලා ගත්ත එකක්. මේක වෙන්න බෑ ක්‍රිස්තියානි ආගම. මේක වෙන්න බෑ Hindu ආගමේ මුස්ලිම් ආගමේ ඒගොල්ලෝ වෙන සාමාන්‍යා වගේක් තියෙනවා. ඒක දෙයයන්ාංශ කෙනෙක්පත් කරගෙන ඔක්කොම දෙයයන්ාංශ කියලා. මේකේම නෑ උඹට දැනගන්න පුළුවන් උඹ කවුද ගන්න කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දැනගන්න පුළුවන්. සාකච්ඡා කරන මනුස්සයෙක් දැනගන්න පුළුවන්. දැන ගැනීම හෙලිකිරීම ඇති වෙන තාලට කතා කරපන්. වහන්න වසංගන්න ගියොත් කෙලෙසක් වෙනවා. ඕනම කෙලෙසයක් හෙලිකටුවක් පිනක් වෙනවා. ඕනම පිනක් වැහුවොත් අකුසලයක් වෙනවා. ඉතින් අපි මේ කරන්නේ සාකච්ඡාවෙන් පුළුවන් තරම් හෙලි කරනවා නැත්නම් මට අයිතියක් නැහැ. මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බණ කියලා ටයිප් කරලා පිරිසුදු කරලා මේ ලියපු පොතක්. නැවත සාකච්ඡාවට ලක් කරන්න අපිට අයිතියකුත් නැහැ. අපිට එහෙම මේ සුපිරි තත්වෙකුත් නැහැ. මේ ස්වාමීන් වහන්සේලා තමයි අපිට අත්පොත්ති බේසන්සලා කිව්වේ හැම එකක්ම සාකච්ඡා කරලා බාරගත්තේ. ඉතින් මම මේ සාකච්ඡා කරලා අනික් කට්ටිය මේ මට්ටමේම සාකච්ඡාට සම්බන්ධ වෙනවද නැද්ද මේ පැය වෙන්න හදනවා කියලා කෑ ගහනවද එහෙම නැත්නම් ඔබ වහන්සේ ඔයි කිව්වත් අපිට තේරෙන්නේ නැහැ කියනවද මම දන්නේ නැහැ. ඒක ඉතින් ඒකට විරුද්ධ කාරණාවක්. මම මේ පෙන්වන්න දෙන්නේ මට තේරෙනට සංකා සමඤ්ඤා සංඛා නිරුත්ති සමඤ්ඤා කියලා කියන්නේ අපි එකක් තෝරනවා ලක්ෂයක් තියදී ඊට පස්සේ ඒකට හේතු දක්වනවා. කිතුල් ගහට ගිය මිනිහා බණ කියනවා වගේ. ඊට පස්සේ ඒ බණේ කියන හතරපස් දෙනෙක් අහුණු සමිතියක් පිටවගෙන විවස්ථා හදා ගන්නවා මේකට අත තියන්න දෙන්න එපා ඔය කොච්චර කිව්වත් ලෝකේ ෆ්ලැට් ඕක රවුන්ඩ් නෑ හෙල්ලෙන්නෙත් නෑ ලෝකේ වටේ ඉර යනවා කවුද නෑ කියන්නේ කාටක පුළුවන් ද ඔය මොනම විද්‍යාඥයෙකුටත් ඇලකිත හැකිද මේක ෆ්ලැට් නෑ කියලා කියන්නේ උඩ ගිය එකා කියනවා රවුන් කියලා ඉතින් උඩ ගියේ කවුද ඒක කුඩු ගහලා දන්නවද බීලා හීනකින් කියාද කියලා දන්නවද මුළු NASA ප්‍රොජෙක්ට් එකම බොරුවක් කියලා පැහැදිලිවම කියනවා තමාරක් YouTube වල. ඉතින් මෙයා කකලා තියෙන බොරුවක්. ඉතින් ඇමරිකාව වෙනම තැනක් හදලා තිනවා එහෙම දැන් ෆිල්ම් කරන්නේ. ඉතින් අnder ගියාගේ ෆිල්ම් කරලා තිබුණලු යන්න ඉස්සරලා. පියුගේ රවුම් කියනවා. මම මේ රවුම් නෙවෙයි ෆ්ලැට් කියන්න කතා කරනවා නෙවෙයි. ඔය මොනම යකෙකුටවත් පුළුවන් ද ෆ්ලැට් නැහැ කියලා කියන්න හෝ රවුම් කියලා කියන්න. ඔක්කොම තාම අත්දැකම නැති දේවල්. ඒ නිසා මේ සංඥා සංඛා නිරුත්ති සාමාන්‍ය කියන මට්ටමින් තමයි අපි යාළුව හදාගන්නේ පවුලක් හදාගන්නේ රටක් හදාගන්නේ සමිතියක් හදාගන්නේ නගර ප්‍රඥාප්‍රචාරයදා අපි අපායේ තමයි අරඤ්‍යගතව ආරුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා තනි වුණානේ නිවනට තමයි ඒ සමිතිය හදන්න ඔය සංඛා නිරුත්ති සාමාන්‍ය නැතුව බෑ ඒක එක්ස්පර්ට්ලා තමයි නීතිඥයෝ කියන්නේ කෙලිම අපායේ ඒක ඒගොල්ලෝ දන්නවා හොඳටම දන්නවා කළු කෝට් එක දැනටම ඇඳගෙන ඉන්නේ. කිව්වොත් බොරුවක්. නඩුව දිනන්න වෙන මොනවක් කරන්න බෑ. එකම දේ සත්‍ය පොඩ්ඩක් අද කරලා කියන්න. ඊට පස්සේ ජනමාධ්‍ය. ඒකාන්තෙම කරන්නේ ඔය සම නිරුක්ති මට්ටමේදී කාටත් ඔයගොල්ලෝ මේක ගන්න කියලා ඒකට අපි ට්‍රෙන්ඩ් සෙට් කරනවා. එහෙම නැත්නම් මේ රැල්ලක් ඇති කරලා දෙනවා. මේක තමයි රැල්ල මේක තමයි ෆැෂන් එක මේක කමු කියලා ඉතින් අපි මෝඩේ වගේ අන්ධේ වගේ කියලා ඒක සාමාන්‍යාවක් පාටපත් කරගන්න නැත්නම් රටේ ජනමතයක් පාටපත් කරගන්න මේ බයිලා ඔක්කොම තියෙන්නේ ජන ජනයා කෙරේ කුලයා කෙරේ බැඳුනොත් තමයි කණයා කෙරේ කුලයා කෙරේ බැඳුනොත් මේ ඔක්කොටම අහුවෙනවා මනුස්සයට එහෙම නැතුව ඉන්න බෑ මොකද මනුස්සයා සමාජශීලී සතෙක් ඒ මනුස්සයට පුළුවන් ඕනේ නම් බුදුහාමසෝ ගරු කරනවා නම් අරණ්‍යගත වෙන්න රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න, කාය විවේක ලබන්න, චිත්ත විවේක ලබන්න, උපජ විවේක ලබන්න. එතකොට මේගොල්ලෝ මොන જાතින් තොරන් හැව්වත් මොන විවස්ථා හැදුවත් අහුවෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇහිදල් වලින් අපිට පණින්න පුළුවන්. ඒ පණින්නේ ශිල්පේ. රූකඩේ තියෙනවා. හැම නීතියටම යටයි. කවදා හරි එහෙම ඒ ඇහිදල් වලින් පණින්න පුරුදු වෙච්ච මේ සංඛා නිරුත්ති සාමඤ්ඤා හරහා ගිහිල්ලා විමුක්තිය ලැබු කෙනෙක් නායකත්වයේ ගත්තොත් ඒ සමාජයේ සාන්තිකායයි. ඒ සමාජයේ සුකෝ බුද්ධාණං උපාදෝ වෙනවා. මේ මොන බයිලකාරයෙක් මොන පහින්දින කෙනෙක් රජ වුණත් එයා එයා තෝරගත්ත හරුප ටික ඔප්පු කළා දක්වනකන් රටට මොනවා වුණත් කලබල යනවා. ඉතින් ඒක මේ දේශපාලන පද්ධතිය හරහා කතා කරනකොට ඕක තමයි විඥානය කියන්නේ. විඥානේ වැඩිම සමස්තය බාර ගන්න නැතුව එකක් තෝරනවා. තෝරපු තැන ඔබ තේරෙනවා. ඒ තමයි සංඛා කියලා කියන්නේ. තෝරන්න නැතුව සිටීමේ හැකියාව තමයි choiceless awareness කියන්නේ. දැනගෙන ඉඳ සියල්ලම කිසි කෙනෙකුට විශේෂත්ව කරන්න යන්න එපා විශේෂ කරන්න එපා ඒකල්ලල අර්ථකතන දෙන්න යන්නත් එපා එයා ඇයි ලොකු වෙන්නේ ඇයි පොඩි වෙන්නේ කියලා ඒක ඕන කෙනෙක් කරගත්තා. ඒකට අපි කිසිම විවස්ථාවක් ඕන අපි ඔක්කොම මිනිස්සු. ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලෙම නෑදායි. අපි එම නෙවෙයි දැන් තාරාතිරම් හදන්න කියලා මම උඩ ඉන්න හදනවා. මම උඩ ඉන්නේ කක්ක බෙට්ටක් උඩ. චක්ක බෙට්ටක් හරි ගන්න උඩ ඉන්න තියෙනවනේ. ඒක තමයි මේකේ තියෙන්නේ සංඛා නිරුත්ති සාමාන්‍යා. ඉතින් ඒචා ඥානানন্দ වගේ ස්වාමීන් වහන්සේ බොහෝ විට සමාජශීලී වුණේ නැහැ. පැහැදිලිවම බුරුම යනකොටත් මට කිව්වා උඹට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනකමකුත් නැහැ. උඹට රට යන්න ඕනකමකුත් නැහැ. ඔබ තියෙන ආදර්ශය වැරදි කියලා. ඔබ මේ ආයෝකට නෙමෙයි කියන්නේ. මම ගියේ නෑ එපයි කියන්නේ එපයි කියන්නත් බෑ කිව්වා. මං ලෝකෙ වට යන්න ඕනේ නෑනේ මයි වටේ ලෝකෙ යනවනම්. නාංශේ 21 කුටියටලා හිටියා. ඊට පස්සේ පහන් කන්නටලා හිටියා. ඒකේ විශාල වෙනසක් තමයි මේ බණ කියපේ. කියන්නම බෑ කියලා ප්‍රසිද්ධ කරන්නම බෑ කියලා ප්‍රසිද්ධ කෙරුවේ අපි කොච්චරක් අපි විසින් අහුලා ගන්න ලද කාරණාව සහතික කරන්න කොච්චර තර්ක කරනවද වාද කරනවද ඒක බොරුවක් බව දැනගත්ත දවසේ අහුවෙලා තියෙන අහුවිල්ල තේරෙයි. ඊට වැඩිය හරිය වාසි තෝරන්න නැතුව ඉන්න මනුස්සයාට තෝරන්න නැතුව ඉන්න rahat වෙන්න එපායි. ආත් වෙන තු කරන්න බෑ. ඉතින් අතරමැද තියෙන ඔක්කොම කතා සුරංගනා කතා, ජන කතා ඒව තමයි ඒ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී කියලා කියන්නේ. ඉතින් හැම කෙනාම තමන්ගේ මේ මවාගත්ත ලෝකේ බුබුල ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ඒක අනුන්ට ගහපා දෙන්න තමයි අපි මේ බණ කියන්නේ, භාවනා කරන්නේ, පවුල් කන්නේ, පොත් ලියන්නේ, අනම්මනම් ඔක්කොම මේ නිර්මාණ කරන්නේ මේ මම හිතන ක්‍රමේ හරි. එයත් අනිකටත් මං හිතන ක්‍රමයට අරන් එයා මගේ යාළුවෙක්. විවේචනය කරොත් අපි හතුරෙක් කරගන්නවා. ඉතින් ඒක නැතුව මේ කුඹලගේ අතට හම්බෙච්ච මැටි පිට අඹන් නැතුව නිකන් මැට්ට විතරක් තියාගෙන ඉන්න පුළුවන්. ඔක ඇඹුවොත්නේ හම්බල මේ පිනා පිනා වලංකඩක් ගෙනාගෙන ඒක බිඳපු ගුණා ගුණා ඒකට මට hina hina වෙන්නේ ඇඹුවොත්. මැටි වලක් ඇඹුවොත්. මැටි ටික බින්දින්න බෑනේ වලද මේ ගුණාත් අපිට මැටි ටිකක් දුන්නොත් හම්බන් නැතුව ඉන්න බෑ. ගාය අපි කියන නිර්මාණශීලීත්වය කියලා. ඒක එනකොට ওই ටිකට අහු වෙනවා. ඒ දැනගෙන මම මේ මැටි අඹන්නේ මේක නිර්මාණයක් ආවොත් මම මේකට බැඳෙනවා කියලා දැනගෙන නම් ඇඹුවට කවන්නේ. ඒ වගේ එකක් තමයි නිවනේ නිවීම දේශනාවලිය. ඉතින් ඒක නිසා ඒක අර වෝහාර නිරුත්ති පඤ්ඤත්ති කියලා ග්‍රැම වලට යනකොට ලං භාෂාව වලට යනකොට හැම කල් ගෲප් එකකටම භාෂාවක් තියෙනවා. කපුටන්ට කපුටන්ගේ භාෂාවක් තියෙනවා. කරපොත්තන්ට කරපොත්තන්ගේ භාෂාවක් තියෙනවා. ඉතින් අපි කොච්චර දුරස්ත කියනවනම් උන්ට භාෂාවක් නැහැ කියලා කියනවා. උන්ගේ භාෂාවෙන් ලියලා ඇති ලෝකේ ඉන්න අමනෑම තත්කාරට මිනිස්සයා කියලා කියනවා කියලා පටන් ගන්න ඇති උන්ගේ සාහිත්‍යය. ඉතින් හැම එකම තලා පෙලාගෙන ජීවත් වෙන විදිහක මිනිස්සයා කියන්නේ. කරකොත්තවගේ භාෂාවෙන් ලියන කක්කොට්ටන්ගේ භාෂාවෙන් ලියන එහෙම ලියනවා ඇති මම මේ මේ ඉරිගේෂන් ඉංජිනේර්ස්ලා කිව්වට මේ අක්කු මේ අක්කු අපේ પરම්පරාවේ ඉපදිලාවක් නැහැ කක්කොට්ට විතර ඉරිගේෂන් ඉංජිනේර කියන කවුරක්වත් මම දැකලා නැහැ ඉතින් දන්නේ නැති නිසා අපි කක්කොට්ටෝ නෙමෙයි මේක මනුස්ස ලෝකේ කියාගෙන සාමාන්‍ය ඕහාර පඤ්ඤාති පිහිටවාගෙන අපිම ඒකේ රජ වෙන්න හදලා විවස්ථා හදාගෙන කින ස්වාර්ථවොත් හදාගෙන ඔය පාර්ලිමේන්තු හැන්සාත් වාර්තා හදාගෙන යනවා. ඉතින් බොහෝ දෙනා විශ්ලේෂණය කරන මෙච්චර පොත් ලියන්න ඕනද නිවන් දකින්න කියලා. ඒක තුලින්ම එන විවේචන තමයි ඔය නිවන් දකින්න මෙච්චරම වටවලල යන්න ඕනද කියලා. වටවලල යන්න ඕනේ සමාජශීලී නිවන හොයන්න. බජාරකේ නිවන හොයන්න. පුද්ගලික වෙන්න ඕන නම් තනි වෙන්නත් බෑ. ඔය වහාර සාමාන්‍ය නිරුත් වල බැඳිච්ච මනුස්සයෙක් තනි වෙන්න බෑ. ඒ මනුස්සයෙක් කාටද බණ කියන්නේ? බණ අහන්න කවුරු හරි ඉන්න බෑ. සර්වඥාන්සේ උදේ වරුවම කමට යනවා හන්දාවරුවේ ඔක්කොම තනියම ගත කරනවා. ඉතින් මේ දෙක අතර සම්බර භාවයක් තිබුණා. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට ගියාම බොහොම බොහොම ගැඹුරක් තියෙනවා. බොහොම වැදගත්කමක් තියෙනවා. නමුත් ඒ පාරම චෝදනාවක් එනවා. ඔච්චර දේවල් දැනගන්න ඕනේද? නිවන් දකින්න එතකොට පේසකාර දැරිවි කොහොමද නිවන් දැක්කේ? ඒක කොහොමද පටාචාරාව නිවන් දැක්කේ? ඒගොල්ලෝ ඔය වගේ සමාජශීලීව ගියේ නෑ. ඒගොල්ලෝ තමන්ගේ පැත්තට පුරංශ පෙන්නවා, පෙන්නපු ගමන් තේරුණා. මේ කියන්නේ අමාරු වැඩිච්ච එකනා ලේන්දේ වැඩිච්ච එකනා ලින්ක් අටිම කොට එන ක්‍රමයක්. ඒක නිසා අපි මේකට සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේවා සමාලෝචනය කරන්න ගිහිලා ඥානදාමරෝ ගාගත්තා නම් අපිත් ගාගා. ඥානදාමරෝ ලකුණු ලැබුණා නම් අපිත් ලකුණු ලබනවා. මම මේ කියන්න හදන්නේ මේ මීතිදලට එනකොට ওই වචන එකක්වත් මම අහලා තිබුණේ නැහැ. සංඛා, නිරුත්ති, සාමාඤ්ඤා, ඕහාර ඉතින් පුදුම ආශාවකින් කටුකුරුද ස්වාමීන් ඉඳගෙන මොකද ඒකට මේ මේ අපි ඉන්න ලෝකේ හිටියෙම නෑ මෙච්චර දක්ෂේ. ඩබ්ලිව්.එස්. කරුණරත්න, කේන් ජයතිලක මේ වගේ විශාල ශ්‍රේෂ්ඨත්වයක එක්ක ඉඳලා ඒගොල්ලන්ගෙන් ගැලවිලා පැවිදිච්ච කෙනෙක් මේ. ඒගොල්ලන්ට වැරදිලා කියලා. අපේ පිනට අපි ආ විද්‍යා අධ්‍යාපනයක් ලැබලා ඇවිල්ලා ගියාට මේක මහා අමුතු ලෝකයක්. මේ ශාන්තිය පුළුවන් තරම් ඒක කියලා දුන්නා. මොකද අහිංසකව දන්නේ නැති බව මම ප්‍රකාශ කරා. ඉතින් අද මම ඉන්නවා නිකන් ඥානන්ද ආමතුරුගේ බණක් විස්තර කරන මට්ටමට අයියා වෙන්න හදනවා. දන්නවා වගේ ඕගොල්ලොත් ඔළුව ඔළුවල බලවගෙන ඉන්නවා. ඕගොල්ලොත් තනියම හිතන්නේ මං කින්දේ විතරක් අහගෙන ඉන්නවා. නමුත් මම මේ වලියටත් එක්ක කතා කරන්නේ මේ කියන වෝහාර නිරුත්ති පඤ්ඤාති කියන ඒවා අපි මේ පනවා ගන්නාලද සත්‍යයකට යට වෙලා අපි මේ පොරවගත්ත කෝට් එකට යට වෙලා මැරෙන්න හදනවා. ඒක තමයි කියන්නේ පపంచ සංඥා සංකා සමුදාචරන්ති අපි හදාගත්ත හීන ලෝකේ අපි වාහිලා ගන්න. ඉතින් හීන මවන අයට ඒක හරි වැදගත්. හීන මවන්න නැත්නම් ඉතින් අවශ්‍ය නැහැ ওই ටික. කෙටි ක්‍රමයක් තියෙන එකට කියනවා චේතෝ විමුක්තිය කියලා. මේ කතා යන්නේ පඤ්ඤා විමුක්තියට. හැබැයි මේක තේරෙන්නේ නැති ඈත දෙයක් වාට මට තිබුණු බීතිකාව නැති කරන්නයි මම මේ කතා කරන්නේ. ඒකෙන් තවත් අවුල වැඩි කරනවද නැත්නම් කාටවත් තේරෙන ගතිය වැටෙනවද කියලා මම දන්නේ කෙසේ නමුත් මේ කමඨාන් සුද්ධ කිරීමට මේක හරිය වැදගත් වෙන්නේ. Taman දකින්නේ දකින්න විදියට ඉදිරිපත් කිරීමේදී අපිට සෑහෙන හීනමානයක් එනවා මේක මගේ දෝෂයක් කියලා. මේක මගේ දෝෂයක් නෙවෙයි ශිෂ්ට හිතේ මනුස්ස හිතේ දෝෂයක්. මේ කක්කාව ලොකු කරනවා සත්‍යය යට කරනවා. ඒකට ඒ කක්කාව විසින් තමයි වහයලා ගන්නවා පపంచ සංඥා සංකා සමුදාචරන්ත කියන එක. ඉතින් ඒකට මේ මේ අංගෝපාංග වෙන් කර කර වෙන් කර කර මේ ඥානන්ද සාන්තේ විස්තර කරන්නේ. ඒක නිකන් මිනිහ කපල බලනවා. නමුත් පණ ඇති මිනිහක් පණ ඇති මනුස්සයෙක් කපල බලන්න බෑ. මරණ ප්‍රශ්නම බලන්න පුළුවන්. මේක නිසා මරණ පරීක්ෂණයක් වගේ දෙයක් අපිට ඉස්සරහට යනවා. තථාගතයන් වහන්සේලා මේ පపంచ සංඛා වලින් විමුක්තයි. මක් නිසාද අර ලෝක නිරුත්ති, ලෝක වෝහාර, ලෝක පඤ්ඤත්ති බව නිතරම තේරුම් අරගෙන බබාගේ ව්‍යවහාර හැටියට හිතාගෙනයි ඒව පාවිච්චි කරන්නේ. වැඩිහිටියන් බබාගේ ව්‍යවහාර පාවිච්චි කළාට ඒවයින් බැඳී සිටින්නේ නැහැ. අන්න ඒ වගේ බුදුපියාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඒවා ලෝක නිරුක්ති බව අමතක කරන්නේ නැහැ. මේවා කොටස් කරලා මේවා විතරක් ප්‍රඥප්ති, මේවා විතරක් පරමාර්ථ කියලා එහෙම ගැනීමකුත් නැහැ. මේ ඔක්කොම ප්‍රඥප්ති ගොඩවල් බව දන්නවා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංච. ලෝකයා ප්‍රපංචේ බැඳිලා සිටිනවා. ධම්මපදයේ හොඳ ගාතාවක් තියෙනවා. ආකාශේ පදං නත්ති සමනෝ නත්ති බාහිරේ. පපංචාභිරතා පජා නිප්පපංචා තථාගතා. අහසෙහි පාරක් නැහැ. නියම ශ්‍රමණෙයින් මේ ශාසනයෙන් පිට නැහැ. ඒක සාමාන්‍ය කාරණා වශයෙන් ප්‍රකාශ කරලා අවසාන පදවලිනුයි ප්‍රධාන දේ දෙන්නේ. පపంచාභි රතා පජා නිප්පපංචා තථාගතා. සාමාන්‍ය ප්‍රජාව ප්‍රපංචේහි ඇලිලයි සිටින්නේ. තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයි. අන්න ඒ නිසාම තමයි නිවන හඳුන්වන පද 33 අතරේ නිප්පපංච කියන එකත් නිවනට නමක්. දුක්ඛූප සම කියලා කියනා වගේ පපංචූප සම කියන්නේත් නිවන හඳුන්වන පදයක් බව දක්වලා තියෙනවා. පපංච වූප සම ප්‍රපංචයන් සංසිඳවීම පపంచ නිරෝධ කියලත් කියනවා. ඔන්න ඔය විදිහට මේ පపంచ යන පදය ආශ්‍රය කරගෙන නිවන් తත්වය හඳුන්වපු ස්ථාන බොහෝ විට අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේලා අර පపంచ සංඥා සංඛා වලින් මිදිලා ලෝක ව්‍යවහාර පාවිච්චි කරනවා. ප්‍රඥප්ති පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේලාට පపంచ සංඥා සංඛාවක් නැහැ. ඉස්සෙල්ලා කලහ විවාද සූත්‍රයේත් අපිට හමු වුණා සංඥා නිදානාහි පపంచ සංඛා කියලා සංඥා හේතු කරගෙනයි පపంచ සංඛාවල් ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේලා සංඥාවෙන් නිදිලා ප්‍රඥාව ලබාගෙනයි සිටින්නේ. අන්න ඒක නිසා තමයි අර පపంచ සංඥා සංඛා තථාගතයන් වහන්සේලාට නැත්තේ. සංඥාවට යට වුණු අඳුරේ අතපත ගාන අයටයි මේ පపంచ සංඛාවල් ඇතිවන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට ප්‍රඥා ආලෝකයේ තිබෙන නිසා සංඥාවෙන් මිදිලා තියෙන නිසා ලෝක ව්‍යවහාරය පාවිච්චි කළාට මොකද පపంచ සංඥා සංඛාවල් නැහැ. ඒක නිසා තමයි උදාන පාළියේ චුල්ලවග්ග කොටසේ සඳහන් වෙන්නේ තේනකෝපන සමයේන භගවා අත්තනෝ පపంచ සංඥා සංඛා පහණං පච්චවෙක්කමානෝ නිසින්නෝ හෝති කියලා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ පపంచ සංඥා සංඛා ප්‍රහාණය කිරීම ගැන ප්‍රත්‍යවේක්ෂා කරමින් සිටියහ. විමුක්ති සෝය කියන එකයි. එතන සඳහන් වෙනවා වටිනා ගාතාවකුත්. යස්ස පපංචා තිතිච නත්ති සන්දානං පලිගංච වීතිවත්තු. සංතං නිත්තංහං මුනිං චරන්තං නාවජානාති සදේව කෝපි ලෝකෝ. යස්ස පපංචා තිතිච නත්ති. යමෙකුට ප්‍රපංච වීම සහ තිති කියලා කියන්නේ සිටගෙන සිටීම ව්‍යවර්ථ වශයෙන් බැලුවොත් පපංච කියලා කියන්නේ අපි කිව්වේ කොළඹට වටරවුම් පාරවල් වලින් යන්න වගේ ඒ විදිහේ මහ රවුම් ගමනක්. එතකොට මෙතන යොදලා තිබෙන වචන දෙකෙන් අර්ථය උද්දීපනය වෙනවා. අර්ථය වඩාත් පැහැදිලි වෙනවා පපංච තිති කියන වචන දෙක එකට යෙදීම නිසා. යස්ස පපංචා තිතිච නත්ති. මේකෙදී අර අපි භාවනා කරනකොට ලක්ෂිකුත් එකක් හිතවිලි එනවා. අපි මොනහරි ටිකක් අල්ලගත් අල්ලගන්නෙම අපි තියෙන මොකද්ද රුචියක් කර්ම ශක්තියක් නිසා එතන ටැග් ගහිනවා කාලේ යනවා අපි අර හිතවිල්ලෙම නතර වෙනවා ඊට පස්සේ ඒක දිගේ තොරන් ගහගෙන නිර්ත්‍ය හදාගෙන කතන්දර ගොතාගෙන ඒකට කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා කතන්දර ගොතාගෙන ඊට පස්සේ අපි දන්නේ මේක ආවේ රූපකින් සද්දකින් ගතකින් දැන් තියෙන තනි කර මනෝමූලික තත්ත්වයක් ඉතින් ඒකේ ගිලී ගන්නවා ටැග් ගහිනවා ඒකේ මේ විලංගු වදිනවා ඉතින් එතකොට ඒ මනුස්සයාගේ කායික මානසික සුවයක් ඇත්තේ නැහැ. එයා ඉන්නේ හීන ලෝකයක බීලා නෙවෙයි මේ, කුඩු ගහලා නෙවෙයි මේ, ඉච්ඡීදූර්ත නෙවෙයි පමාදේ. හැම කෙනාම ඉන්නේ බීලා. හැම කෙනාම මත් වෙලා ඉන්නේ මදේට පමාදේට ලක් කරනවා. මොකද මේ හිතවිලි ගලනකොට එකක් අල්ලනවා අපි. හිතවිලි ගලින් කරන පශ්චාත්තාපවල බලන්නකෝ මෙච්චර සිල් අරගෙන ඉඳලාද මෙච්චර භාවනා කරද්ද මෙච්චර නිසරණෝනේ ඇවිල්ලා තියෙදි හිතවිලි එනවනේ කියලා ඒක අල්ලගෙන ඒක මගේ කරගන්න ඕනේ ඒකන පශ්චාත්තාප වෙනවා. ඒක යන හිතවිල්ලක් විදිහට යන්න ඇරියානම් ඒක මේ සදාචාරය දන්නේ නැතිකමක් ගණන් ගන්න තිකතියක් නෙවෙයි. ඒක තමයි පපංච නිප්පපංච වෙනවා කියලා කියන්නේ. වෙන මේ ඒව ඇවිල්ලා යෝජනා කරලා අපි එකක්වත් ස්ථිර කරන්නේ නැහැ. ඒක නිසා ඒව සභා වාර්තාවට යන්නේ නැහැ. මොකක් හරි අල්ලන්නේ ස්ථිර කරපු ගමන් ඒ දේ බවට මමපත් වෙනවා මම ඒකෙන් විඳවන්න පටන් ගන්නවා. දහසකුත් එකක් ඒ විනෝද තියෙන කරදර නොදෙන අරමුණු අපෙන් දුරවන් කරනවා. අර කරදර දෙන අරමුණ අල්ලගෙන ඉතින් කතන්දර ගොතාගෙන අනික් අයට ගහපා දෙන්න හදලා ඒ යනක තමයි පස්සේ සම්පප්පලාප විදිහට එළියට එන්නේ. අචී දුෂ්චක්‍ර විදිහට ඇතුළතින් මේ ගලන දොලෙන් මොනවා හරි එකක් අල්ලනකොටම අහුවෙනවා. එතකොටම අපි වර්ධනීය ජීවණය නතර වෙනවා. ඒක කියනවා Schrödinger energy wave will collapse whenever the consciousness interact එක. මේ ගලන ප්‍රවාහයේ අපේ විඥාණයට අහුවෙච්ච ගමන් ඒක විඥාණය වැඩි ගමන් ඒක එතන කඩා වැටෙනවා. දෙයක් බාටපත් වෙනවා. නැත්නම් ඒක ඔය ගලන ගඟක් තියෙනවා. මේ ගලන ගඟ ප්‍රපංච වෙන්නේ විප්‍රපංචයි. ඒක දිහා බලාගෙන අඬු කුප්පන්න නැතුව ඉන්න බැරි කම තමයි පෘථජනකම කියන්නේ. මේ අසාධාර්ණ සිද්ධ වෙන එහෙම ඉඳලා බෑ. මේ මුත්‍රා බරක් තියෙනවා. වෙලාවට වැසිකිලියක් හොයන්න නැතුව බෑ කියලා ඒ එනදී පුදුම විදියට එකක් අල්ලගෙන ඒකට යටපහුවේ යටි ඒ කියන්නේ යටිපත් යටපත් වෙනවා නිකන් මූදුරැලට අහු වුණා වගේ යට වෙනවා ඊට පස්සේ යාට පුදුම ටෙන්ෂන් එකක් එනවා දැන් මූත්‍රා බරක් වෙනවා වැසිකිලියක් නැහැ ඒකට වැඩි වැඩි මූත්‍රා හදලා වැඩි වැඩි මූත්‍රා බරක් වෙනවා මුත්‍රි මූත්‍රා බර වගේ තවත් තව හිතා ගොඩක් තියෙනවා එක එක කියන්නේ හරියනම් ඒක ගණන් ගන්න දෙයක් නැහැ අන්නේ වගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අපේනට දිගටම ප්‍රෙෂර් නැගිනවා. සුගර් සාර්ච් වෙච්ච කෙනා දිගටම සුගර් ප්‍රශ්න එනවා. මීමැස් මොරේ කරා දිගටම මීමැස් මොරේ එනවා. මොනවාවත් උඩ මීමැස් මොර තමයි. මොකද ඒක අල්ලා ගැනීම කර්ම ශක්තියක් වෙලා. ඉතින් අර මේ භාවනාදි කරන්නේ මොකක්වත් නැතු ඒක ආවත් මීමැස් මොරාවත් කොයිදී ආවත් පොඩ්ඩක් වෙලා පොඩි ඩක් කරගන්නවා. පුංචි ඩිස්ටන්ස් එකක් අරගෙන මේ එනවා තමයි ඊගා වෙන එකේ ඉන්න බෑනේ මේක තිබ්බොත් මේක යන්න ඇරියොත් ඊගාව කියනවා. මේක අල්ලගත්තොත් ඊගාව කියන එක තීති කියලා කියනවා. ඒ නිසා උප්පාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා කියන එකේ අටුවාව තිති කියන වචනයලි උප්පාද තිති භංග. බුදුජානන්සේ දේශනා කරේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් ඔබ අල්ලගත්ත දේ මේ 10ක් අතහැරලා අල්ලගත්ත දේ විනාශ වෙන සුළුයි. කිචි අනිත් පැත්ත තමයි අඤ්‍ය තත්ත්ව කියලා කියන්නේ. ඔය දෙකම දැම්මා ඔය තෝරගත්ත දේ පිළිවෙල. අපි කැමති නෑ අපි තෝරගත්ත දේ අඤ්‍ය තත්ත්ව කරපත් වෙනවා. අපිට ඕනේ ඒක එහෙම තියෙන. හුස්ම අහුනොත් හුස්ම වෙනස් වෙන්න බෑ. වම දකුණ අහුනොත් වම දකුණ වෙනස් වෙන්නේ නැතු වෙන්න බලනවා. ඉතින් පශ්චාත්තාප වෙනවා වම දකුණේ අනිත්‍ය පේනකොට. හුස්මේ අනිත්‍ය පේනකොට. විශේෂයෙන්ම කත්‍ය පශ්චාත්තාප වෙන්නේ මේ සතිය අනිත්‍ය පේනකොට. සතිය වඩනවා පණේපා කියලා ඇවිල්ලා ගෙදර දොරතන දාලා මේ පැදුරත්ම කියලා සතිය නැති වෙනකොට ඉෂාට බැඳගෙන අඬනවා වාහා කනවා කෝච්චර බෙල්ල තියනවා සතිය නිත්‍ය කරගෙන. ඉතින් ගෙදර ගෑණි බයිනෝ යකා කන්නේත් නැතුව බොන්නේත් නැතුව ගිහලා අමුතු පිස්සුවක් අදාන ඇවිල්ලා තියෙනවා. ළමෙක් නැති වෙලා අඬ දෙක නම් සාධාරණ මේ සතිය නැතුණයි කියලා අරපුවම ගෑණි තේරෙන්නේ නැහැ. මේ අරණින් ඇති කරගත්ත පිස්සුවක් මේ සතිය කියන්නේ. ඒක හයියට අල්ලනවා. ඉතියාගෙන ඉන්නේ. යනකොට මේ පොත් පොත් කරලා හක් වේදාගෙන යනවා. සතියත් අනිච්ඡං. සතිය අන්‍ය තත්ත්ව භාවයේ බලනවායි කියන්නේ ඒ සතිය බොජ්ජංග මට්ටමටපත් වෙනවා. බෝධිඅංගයක් වෙන්න ඕනේ. එතකන් අපි සතිය නිත්‍ය කරගෙන තමයි බලන්නේ. ඉතින් ඒ නිසා මේ ඨිති කියන වචනය මේ ප ဋ ාණ කියන වචනේ ඨාන ඨිති ඔක්කොම මිනිස්සයාත් මේ Taman තහවුරු කරගන්න හදන ඩෙන්ටි කාඩ් එක වගේ බැංකු ගිණුම වගේ රක්ෂණ සාහිත්‍යයේ වගේ තමන්ගේ කාර් එක වගේ තමන්ගේ නිත්‍ය දේපොළ වගේ ඒ ටික අල්ලන් තමයි අපි අපේ චර්ච කරනගන්නේ. ඒක වෙනස් වුණොත් heart attack වෙලා මැරෙනවා. මේ තිතස්ස අඤ්‍යතත් මේ අල්ලාගත්ත නද දේවලුත් වෙනස් වෙනවා. එහෙම කෙනාට ප්‍රපංච කරන්න බෑ. ප්‍රපංච කරාට ඊගා චිත්තක්ෂණයට ඉසාරති වුණ චිත්තක්ෂණයක මේකෙන් ගහගෙන කියලා. ඉතින් මේ මිනිස්සයා සමාජශීලී නෑ, සමාජයට වග වෙන්නෙත් නෑ. එයා එනේන දෙයට ලෑස්ති. උ චපලයි. සමාජ පැත්තෙන් බලනට චපලයි. සමාජ පැත්තෙන් බැලුවොත් බීරි ඇදියෙක් වගේ වේනා ගායන කරනකොට ඇහෙන්නේ නෑ. මොකෝ ඊගාවට එන එකට උ ලෑස්ති. මේකේ මේකේ වරි කරන්නේ කනගාටු වෙන්නේ නෑ. ඒ නිසා තථාගතයන් වහන්සේලාගේ තියෙන්නේ පపంచාබිරත් නෙවෙයි, නිප්පపంచ. ඊගාටන චිත්තක්ෂණය පිරිසුදු මේ චිත්තක්ෂණයට වැඩියි. එනම් මේක පාවා දීපන් ඊගාවෙන ලෑස්තියක්. ඊගාවෙන එක 100%ක්ම පිරිසිදුයි. මොකතර කක්ක වෙච්චි මගේ කරගත්ත ගඳ ගහන එකට මම කැමති නිසා ඊගාවෙන චිත්තක්ෂණයට අපි යන්නේ නැත්තේ මේකේ කතන්දර ගොත නිසා. ඒ කතන්දර ගෙතියුමට කියන්නේ ටැග් ගහිනවා, මෙත් ඇහි වෙනවා. අර දේවතා සංයුත්තේ සගතක වර්ගයේ තියෙන එකට එකතන නතර වුණොත් ගිලා බහිනවා කියලා කියනවා. නිබ්බුයති. මොනම දෙයක් හරි අබිරමණය කරොත් එහි ගිලා බහිනවා. යන දෙයට යන්න දුන්නොත් එහෙම ගිලා බැහිමක් වෙන්නේ නැහැ. දෙන්න බැරි අපි හිතනවා මේ දේවල් මාව රකි මේ දේවල් මට සමාජික ආරක්ෂාව දෙයි දේශපාලන ආරක්ෂාව දෙයි ආර්ථික ආරක්ෂාව දෙයි කියලා මොනවද අල්ලනවා. අල්ලන ඇල්ලිල්ලෙම අහුවෙනවා, තිතියක් වෙනවා, අපි නාකි වෙනවා කියලා එකට කියන්නේ. භාවනා කළ වර්තමාන මොහොතේ හිත පවත්නවා නම් එහෙම නෑ මේ හිත තිරියම් වෙනවා. එදා සරෝජ් මහත්තයා ඇවිල්ලා 29 වෙනිදා පෙන්නවා ශෛලයක න්‍යෂ්ටික තියෙන RNA DNA වර්ණදේයක වර්ණදේයක බන්ධනයක දෙපැත්තේ තොප්පි දෙකක් දාලා තියෙනවා නිකන් මූලක මූලාග්‍රය වගේ. ඉතින් මේ වර්ණදේය කැටි කැටි යන්න යන්න යන්න යන්න මේ තොප්පිය ගෙවි යෑමක් සිද්ධ වෙනවා. වර්ණදේය දෙපැත්තෙන් තියෙන අමාරු කැලි දෙක. ඒකෙන් වයසට යනවා. භාවනා කරන එක්කනාගේ තොප්පිය ගෙවී යෑම වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ මොනම දෙයක්කට හැපෙන්නේ සාමාන්‍ය ෆ්ලෝ එකේ ඉන්නේ. ඒක නිසා වර්ණ දේහ එක තප්පරයක් භාවනා කරත් වර්ණ දේහ දන්න මිස භාවනා කරගන්නද කියලා. අපි මොනවා හරි එකක් අල්ලන කණ්ඩු කර කර නීව නීවා මේ කුඩුමිස් කාපු රිලව් වගේ නලියනකොට වර්ණ දේහ වල කැප් එක ගියනවා. ලූටින්ද මොකද්ද කියලා නමක් ඇවිල්ලා මම අල්ලගත්තා මම ඒ වගේ වචන අල්ලගන්නවා අයියා වගේ කතා කරන්න පුළුවන් නේද ඒකට ඉතින් මං කිව්වා එතකොට මේ සරෝජ් මහත්තයාගෙන් දැන් පන්න දෙකක් එක ගෙවෙන්නේ නැත්නම් ඕකේ අපි කියන්නේ තිරියන් වෙනවා කියලා. මොකද කියන්නේ කියලා. හැබැයි ස්වාමීන් ගෙවිච්ච එක නම් හදන්න බෑ කිව්වා. ඔව් ඒක නිසා තමයි තරුණ වයසේ භාවනා කරන්න කියන්නේ. ඉවෙන් දිස්සලා. මං කියන මං අභියෝග කරන ගෙවිච්ච එකත් හදන්න පුළුවන් කියලා. සිරියන් වෙන්න පුළුවන් කියලා. ලස්සන වෙන්න පුළුවන් කියලා. මනෝරි මයික් කරන් කියනවා සරෝජ් කොච්චර වේවා කෙරුවත් මෛත්‍රී භාවනා කරන හැම වෙලාවෙම හිත පහදිනවා මුණ ලස්සන වෙයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා පුළුවන් ස්වාමීන් වහන්සේ. ආයෙත් කියලා භාවනා කරත් තිරියන් වෙන්න පුළුවන්. ඔය එනේන කුණු කන්දල් ඉස්සර ජීවු කක්ක හපහපා කකා ඉන්න එපා. රොමන්ටිකයෝ වගේ වමාරා කණ්ඩ එපා. අලුතෙන් කාපියව. ඊගාටන චිත්තක්ෂණේ ඵලයල්ලා. ඉතින් එතකොට ওই වර්ණ දේහ කතාවල් තේරෙනවා මිනිස්සු ඉන්න මේ නැත්තම් වයසට යනවා. මූණ නිකන් කොණ්ඩ කැවුම් ගෙඩියක් වාගේ. එන ගහච්ච සොම් පිටිනියක් වාගේ අඬා වැටි කරන ජීවත් වෙනවා කරගත්ත කෙලවිච්ච කෙලවිල්ලක්. ඒක ප්‍රශ්නයක් නෑ ඊගාව චිත්තක්ෂණේ. එන දෙයට ඉන්නම ඔය තිතිය කියන ටැග් ගහනවයි කියන එක, මෙට්ටැහි වෙනවයි කියන එක, හනමිටිකාරයා කියන එක අමතක කරලා ලදරු මනසක්, ආධුනික මනසක්, බිග්ිනර්ස් මයින්ඩ් ඇති කරගන්න පුළුවන් කියන නිසා කියනවා මේ වගේ ධර්ම සතිය කඩන්න පමා වෙලා නැහැ. කවදාවත් පමා වෙලා නැහැ. අද පටන් ගන්න පුළුවන්. සරෝජ් මහත්තයා කියනවා එතකොට වෙච්ච හානිය නතර කරන්න බෑ කියලා. මම කිව්වා නෑ නතර කරන්න පුළුවන්. ඒ ඔක්කොම කඩාන ගිහිල්ලා අපි ළඟ අහිංසකම් මතුවෙනවා. අපි ළඟ නිහතමානිකම් මතුවෙනවා. ඒකට ඔය නාකි ඉන්නවා සමහරලාට මේ මේ නාකි හදලා ගන්න හදන්නේ මම. උදේට කොණ්ඩේ පැවිලා හොඳ ලස්සනට ඉන්නවා පොඩි එකෙක් වගේ. ඇස් පේන්නේ නෑ. ඒක වෙනම කතාවක් කවුරු වෙලා කන්න දෙයි. මූණ පෑන්නේ මං කව මයි මයි රවුල බලන්න බැන්න රවුල බලන්න බැන්න මයිල මයිල ගලවමු අපි කියලා. නැත්නම් මං බාර දෙන්න. ඒකට ඕන කෙනෙක්ගේ දරුවෙක් නේද? ඇහකන පෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ නැහැ. දරුවෝ හැදුවා, ගෙවල් දොරල හැදුවා. මට කියනවා මෙච්චර කරු සතේසු ස්වාමීන් වහන්සේ මම සැලකුවා මේ බණ ටික මට කියලා දුන්නේ නැහැ නේ ඔය ටික. ඔච්චර එකේ කියන්නේ. නාකි නෑ. එයා කතා කරන්නේ පශ්චාත්තාප වෙලා. මම කිව්වා එහෙම ගන්නෑ. දැන් උනත් අපිත් එක්ක ඉන්නවනේ දැන් මම කොච්චර නාකිද මම කොච්චර තරුණද ඒ ටික මම කරගෙන ඉනවා ඉතින් පිටියෙන් තමයි නාකි වීම සිදු වෙන්නේ ඒක රිජෝනේෂන් ජුවිනයිල් කියලා කියනවා තරුණ බවට සෙනිලිටි කියලා කියන්නේ නාකි වෙනවාට ඒක වෙන්නේ මේ වර්ණ දෙක කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න ඒක දෙපැත්තේ තියෙන අර කැප් එක වැය වෙනවා ක්ෂය වෙනවා. හරි ඥාරේම අපි දරුවන්ට දෙන ධාතු වල අපි ළඟ තිබිච්ච ගෙවිච්ච කැප් එක සයිස් ඒවා තමයි දෙන්නේ දරුවන්. ඒතරෝ පටන් ගන්නේ නාකි වෙලා. තරණ වෙනකොට භාවනා කරනකොට එහෙම කන්නේ තීතියක් නෑ. ඔහේ නිකන් සදාචල යන්ත්‍රයක් වගේ වැඩ කරනවා. ඉතින් වර්තමාන මොහොතේ ඉන්නකොට ඒ නිසා කොච්චර වෙලා හිටියද කියලා දන්නේ නෑ. මොනවා කොතන හිටියද කියලා දන්නෙත් නෑ. ඒ සමහර ඒකටම බේත් බොනවා. බලන්නකෝ භාවනා කරන ඉඳ ගියා, තේරෙන්නේ නැතුව ගියා. මොනවා වුණාද දන්නේ නැහැ කියලා අර දන්න කක්කාව නැති වෙනකොට උණ වාගේ ඇඟට නිකන්. ඇති කරපු කක්කාව නැති වෙනකොට උණ වාගේ ඒකට හේතුව පිටිය කඩලා ගිහිල්ලා. ඒක තැනක නෑ මේක අලුත් වෙන්න පටන් ගන්නවා. ඒක භාවනා කරලා කොච්චර කාලෙකින්ද එන්නේ කියලා දැනගන්න බොහෝ කල් යනවා කියලාක සරුවචන්සි දේශනා කරනවා. මයි තුල මේ හිතේ තියාගත්ත තිබුණු තරහ, බද්ධ වෛර, සදාතනික ප්‍රේමේ මොකක්වත්ම නැහැ. ඊගාවට එන එකට ඒ වගේම ප්‍රේම කරනවා. ඒ මොකටද? ඊගා වෙන එකටත් ප්‍රේම කරලා මේක අයින් කරන්න. ආන්න ඒකට තින් සාමාන්‍යයෙන් ඔය සත්‍ය ප්‍රේමී බෘංගරාජයා කියන්නේ චපලයි කියලා. බුදුන්සේ චපලකම කියන්නේ තිතිය නෑ කියලා කියනවා. ඒ නිසා මෙතන තිති කියලා කියන්නේ ටැග් ගහනවයි කියන එක, මෙච්චහි වෙනවයි කියන එක, නාකි වෙනවයි කියන එක එකම තැන වැඩි කාලයක් ඉන්නකොට ඕනම කෙනෙකුට ඒක වෙනවා. ඒ නිසා චරණය අවශ්‍යයි. සංතන් වලට ගිහලා ඕන තැනක ඉන්න පුළුවන් වෙනවනම් තරුණ මනසක් ඇති වෙනවා. ඒ කියන්නේ තීතියක් නැහැ. කුඩාරමක නැත්තම් අම්බලමක ඉන්න අයිකොන්ටිකෙක් වගේ ඕන දැනකට ෆිට වෙලා ඉන්න පුළුවන්. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන ලෝකෙන් ඕනම එන කෙනෙකුට මේකේ gedara ගියා වගේ දැනෙන ගතියක් ඇති කරලා දෙන්නේ මේ දෙච්චර වස්තු විනාශ කළා නෙමෙයි මේක අපි ගන්නෙ. මොකද මූලික අවශ්‍යතාවයන් ටික දෙනවා. හැම කෙනාම නවකේක ආදුනිකෙක් ආධිකම්මිකෙක් වෙනවා. එතකොට අර මේක කියන්නේ හිතිය නැති වෙනවා කියලා. තව විනාඩි 10ක් තියෙනවා. <coughs> අර්ථය වඩාත් පැහැදිලි වෙනවා පපංච තිති කියන වචන දෙක එකට යෙදීම නිසා. යස්ස පපංචා තිතිච නත්ති. යමෙකුට ප්‍රපංච වීමක්වත් තිති. තිති කියන වචනය nettippකරණේ තෝරන්නේ අනුසය කියලා. එතකොට සිතේ තිබෙන රැඳී සිටීම් ස්වභාවය තමයි අනුසය කියලා කියන්නේ. පපංච කියලා කියන්නේ රවුම් ගැසීම, වට රවුම් යෑම. ඒ වට රවුම් ගැහිමක්වත් අනුසය වශයෙන් තිතියක්වත් යමෙකුට නැද්ද? සන්දානං කියන එකත් ඒ වගේම ධර්මානුකූල විශේෂ වචනයක්. සන්දාන කියලා කියන දෘෂ්ටි නැමැති මහ ධම්මලක් නැද්ද? පලිගම් කියලා කියන අවිද්‍යාව නැමැති දොර අගුලක් ඉක්මවලද? තං නිත්තංහං මුනිං චරන්තං. තණ්හාව නැතිව හැසිරෙන්නා වූ ඒ මුනිවරයාව නාව ජානාති සදේව කෝපි ලෝකෝ. දෙවියන් සහිත ලෝකයා අවඥාවට පාත්‍ර කරන්නේ නැහැ. කියලා ওই විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ අපට කොතෙකුත් සූත්‍ර දේශනාවලින් මේවාට නිදසුන් දක්වන්න පුළුවන්. හැම එකක්ම දක්වනවාට නොවේයි. නමුත් සමහර විට වැදගත් උද්දෘත පාඩ තියෙනවා. තවත් ඒ විදිහේ එකක් දක්වන්න පුළුවනි. මේ ප්‍රපංචයේ ස්වභාවය විශේෂයෙන් ප්‍රකාශ කරන ඒවා ගේහසිත සිතිවිලි වලට සම්බන්ධ බව පෙන්눔 කරන හොඳ ගාතාවක් තියෙනවා සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේ පපංච සංඥා ඉතරීතරා නරා පපංච යන්තා උපයන්ති සංයිනෝ මනෝමයං ගේහසිතංච සංඛං පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති මනෝමයං ගේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති පපංච සංඥා ඉති ඉතරීතරා නරා ඉතරීතරා නරා කියන්නේ සාමාන්‍ය ජනයා ලාමක මිනිසෙයින් පపంచ සංඥා ප්‍රපංච සංඥාව නිසා සංඤිනෝ සංඥාවට වහල් වූවා වූ සංඥාවට නතු වූවා වූ ප්‍රපංචයන්තා උපයන්ති ප්‍රපංච කරමින් ඒ අරමුණු වලට ලංවෙත් අර රතු කැටය සොයා ගන්නට බුලත් කෙල පිටට ලං වුණ පුජ්‍යලයා වගේ ප්‍රපංච කරමින් අරමුණු වලට ලං වෙනවා අර සංඥාවට මුලා වෙලා පపంచ සංඥා ඉතරීතරා නරා පపంచයන්තා උපයන්ති සංඤිනෝ ඊළඟට ප්‍රකාශ කරනවා මනෝමයං ගේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරේයති. ඊළඟ පද දෙකෙන් කියන්නේ නුවණැති භික්ෂුවගේ භික්ෂුවගේ ක්‍රියාකලාපයයි. මනෝමයං ගේහසිතංච සබ්බං පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරේයති. නුවණැති භික්ෂුව එතන අධ්‍යාහාරයි මනෝමය වූ ගේහසිත වූ ගේහසිත සිතිවිලි කියන්නේ ගෘහ ජීවිතය ආශ්‍රය කරගත්තු ඒවා. ගෘහ ජීවිතය ඇසුරු කළ සිතිවිලි. අර භාගිනීය සංගරක්කිත වස්තුවේ කිව්වා වගේ. එතකොට ගේහසිත වූ මනෝමය සිතින්ම උපදවා ගත්තා වූ ඒ සියල්ලම අතහැරලා පනුජ්ජ නෙක්ඛම්ම සිතං ඉරියති නෙක්ඛම්මයට අදාළ වූ දෙය පැත්තට ගමන් කරනවා කියන එකයි මේක මම උදේ අපේ චන්ද්‍රගාමතර මතක් කරා ඒ දස අරියා වාස සූත්‍රයේ තියෙන පනුජ්ජ පච්චේක සත්‍යං කියලා මේ ලාමක සත්‍ය જાතිකුත් තියෙනවා පරම සත්‍ය කියලා එකක් තියෙනවා. අපි පටන් ගන්නකොට දෙක තුනම එක මල්ලේ දාගෙන යන්නේ. කතෝලික මනසත් කියන සත්‍යයක් තියෙනවා, මුස්ලිම් කෙත් තියෙනවා, හින්දුත් තියෙනවා, සීලෙත් සත්‍යයක් තියෙනවා, සමාධියත් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. මේ ඉදිරියට යනකොට යනකොට යනකොට අපි හලන්නේ සත්‍යෙම තමයි. අසත්‍ය නෙමෙයි අසත්‍ය හල්ලා තමයි මෙතෙන් ආවේ ඊට පස්සේ අපි මෙතෙක් කල් පටන් ගත්ත පනුජ්ජ හරනවා පච්චේක සත්‍යම් මේ ස්වභාව නාමානි සත්‍ය අතහරින හොඳ දේ අතහරිනවා වඩා හොඳ දේ වෙනුවෙන් ඒක කරන්න කාටවත් නැහැ. අර අමාරු වෙනකට හොඳ දේ තියාගන්නවා අපි වඩා හොඳ දේ අතහරිනවා. ශාපයක්. ඒ වඩා හොඳ දේ දකින්නට හොඳ දේ අතහරිනව නෙවෙයි වඩා හොඳ දේ තෝරන්න දන්නවා දවස් 7යි යන්නේ කියලා කියන බුදුරජාණන් සතිවන් දන්නේ. අපිට අතාරින්න බෑ අපි හොයාගත්ත දේ නිසා. ඒ කියන්නේ පච්චේක සත්‍යං කියන එකයි, නික්කම්ම සිතයි කියන එකයි එකයි. නිකම් සිත කියන්නේ මේ ගෘහාසිත මේ මේ නිකම් සිතේ ගේයසිත. ගේයසිත කියන්නේ මේ ගෘහාසිත සත්‍යයක් තියෙන්න බෑ නිසා ආර්ථිකයක් තියෙන්න බෑ. එමසට මූලික අවශ්‍යතාවයන් ටික ඕනේ ඒ කාටවත් නැහැ කියන්න බෑනේ. ඒ ටික අවශ්‍යයි. අත ඒ ටිකටම මැරලා යනවාද? ඒකටම අල්ලපුගේ සත්‍ය කරඬු කර කර නිවනිව ඉන්නවාද? ඉතින් ඒ සාමාන්‍ය සත්‍ය ඉක්මවල නැත්නම් සාමාන්‍ය ආර්ථික මට්ටමකට ඇවිල්ලා දේශපාලන ස්ථාවරයක් ඇති කරගෙන සමාජික අරසාවක් ඇති ඊට පස්සේ මනස පරම සත්‍යයට යනවද? ඒ පරම සත්‍යයට ගියාට පස්සේ මේක හැලෙන ගතිය හරීම ඇඟින් ඇට යනවා වගේ වැඩක්. අන්න එතනදි මේ පරම සත්‍ය වෙන්නේ මේ පනුන්න පච්චේක සත්‍යයක්. එතන මේ ගේසිත සත්‍ය අතාරින්න බැරි නිසා අද විද්‍යාවට ඔළුව උස්ස ගන්න බැරි දැලන්තෙක් බවට පත් වෙනවා. ඉන්නෙම ගේසිත සත්‍යයි. අනිවාර්ය මිත්‍යා දෘෂ්ටිකයි. මුළු විද්‍යාවම මිත්‍යා සංකල්පයක්. ඒ බව දන්නවන විද්‍යාඥයන් අතර සමහරක් නැගිටිනවා. ඒගොල්ලෝ තවදුරටත් විද්‍යාඥයෝ නෙවෙයි. ඒගොල්ලෝ මේ මේ පාපොච්චාරණය කරනවා අනේ මම මෙතෙන් දෙන්න අපේ විද්‍යාඥයන්ට කොච්චර රිසර්ච් පේපර්ස් ලිව්වද මේ අකුන්ට කියන්න මේක තුල මොන සත්‍ය තියෙනවද අරගොල්ල කියන බෑ ඒක විදුහුරු නෑ. ඒ විදුහුරු වෙන්න නම් ওই සත්‍ය පරම සත්‍ය පැත්තක තියලා මේක අක්ක සත්‍ය ගනි. ඒ කියන්නේ පච්චේක සත්‍ය. නැත්තම් ගේහසිත සත්‍යය. ඉතින් ගේහසිත සත්‍ය නැතුව ඡන්දේ දිනන්න බෑනේ. දේශපාලනේ පුළුවන් තරම් අපි ගේහිත සත්‍යයට වැදලා අපි අපෙන් ඡන්දෙ ඉල්ල ගන්නවා. මේ අපිට උදව් කරන්නේද? ඔය හිතන්න බලන්නකෝ හැම පිටි තාප් එකම hina වෙච්ච කට්ටිය ඉඳී. තාප පුරවයි. ඡන්දෙ දිනුවට පස්සේ තාප්පයක් නැහැ. තාප්පෙත් කරලා. මේ ඔක්කොම මේ බයිල අවුරුද්දක් වැඩ කරලා තියෙන දෙකක්ද දැකලා තියෙන ඡන්ද එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද? ඒ සත්‍ය බොරු කරන්න යන්න එපා. ඒක ඒකට අවශ්‍ය සත්‍යයක්. නම් මේ පණුන්න පච්චේක සත්‍යං කියලා. මේ පරම සත්‍ය හම්බ වෙනකොට ඒ දිහාවට වැටිලා බෙල්ල ගියත් කමක් නැහැ කියලා සාම කුමාරයා කිව්වගේ මම මැරෙනවා. අම්මයි අප්පච්චි ඉන්න දිහාට ඔළුව දාපන් කියලානේ කිව්වේ. අන්නේ විදිහට මේ පරම සත්‍ය දිහාට ඔළුව දාලා මැරියව් සත් වටිනවා. මේ ජේසිත සත්‍යයට මෙච්චර මේ විරෝධාර කම්පන කරන කඩුව සුරතේ ලෙල දෙවාගෙන මේ නට නැටුම මේ කක්කාවට දඟලන කක්කපණුවෙක් දඟලන තැවිලක් වගේ. මේ පරම සත්‍ය පෙනෙද්දි මේ මෑතක ඉඳලා අවුරුදු 20ක 30ක විද්‍යාඥයාටයි මුස්ලිම් මිනිස්සයාටයි කතෝලික මිනිස්සයාටයි බෞද්ධය ඔක්කොටම පේන්න පටන් ගත්තා මේක. ඉතින් මම බලන්නේ ඒක පරම සත්‍ය තේරීමේදී බෞද්ධයා සුවිශේෂත්වයක් ඇත්තේම නැහැ මම දකිනවා. ඒ වගේම දකින්න කතෝලික මිනිස්සුත් හොඳටම දකිනවා. විද්‍යාඥයත් දකිනවා. මුස්ලිම් මිනිස්සුත් දකිනවා. බෞද්ධය තාම තෙරපනවා තෙපර තෙපර බහනවා මේ පච්චේක සත්‍ය මේ විනාගම් වලින් ගත්ත මේ වටපීස් කියලා කියන්නේ වටපීස් වල බැඳිලා ඒකට තියෙන ප්‍රධානම බාධා තමයි බුද්ධ ධර්ම. බුද්ධ ධර්මය අවබෝධ කිරීමේ තියෙන ප්‍රධාන බාධා බුද්ධ ධර්ම. බුද්ධාංගකාරය කැමතිනේ මේ කෙනෙක් සත්‍ය දකින්නවා. එයා කියන්නේ අපේ ගාල කඩාන යන එක. සම්ප්‍රදාය කඩන්න යන එකයි. ඒ නිසා බණුන පච්චේක සත්‍යං කියන එක එතෙන්ට යනකම් උදව් කරගන්න හැරමිටියක් වගේ. හෙලනගින්න උදව් කරන හැරමිටියක් වගේ අත්තරක් වගේ තමයි. ඒ සත්‍ය ඉල්ල තමයි ගොඩ තියන්නේ. යනකොට යනකොට ඒක කැපෙන්න පටන් ගන්නවා ගන්නවා. ඒ ගේසිත සත්‍ය අයින් වෙලා නික්කමසිත සත්‍ය පේන්න පටන් ගන්නවා. අපි මේ දෙකටම එක සහ සමාන සැලපුවොත් අපිට සාප වෙනවා. ගේසිත සත්‍යයටයි නික්කමසිත සත්‍යයටයි දෙන්නටම එක විදිහට සැලකන්නේ ඒක සාප වෙනවා. බුදුජාන් වහන්සේට අනික් අයට සමානව ස්තුති වචන කතා කරන්න ගත්තොත් ඒක බුදුහාමරට නිංකහයක් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. අනුන්ට ස්තුති කරනකොට බුදුජාන් වහන්සේ නම් අප්‍රමාණව ස්තුති කරන්නේ. ඒකියෙදි මේ වෙන කාට හරි ස්තුති කරන්න ගියොත් ඒ ආමි ජෙනරාල් ඉන්දද්දී ලෙෆ්ටිනන්ට් ගහුවොත් සැලුට් එකක් පැග්‍රිල් තමයි. ජෙනරාල්ට සැලුට් එක ගහුවට පස්සේ අනිතික සාජනරල් ලෙෆ්ටිනන්ට් ගහන්න බෑ. කොසල් රජුරෝ ඉන්න තැන ඒ ධම්මික පාසක හරි මේ බුදුජානනාංශයට වඳිනවා. කොසල් රජුරට තද වෙනවා. මගේ රාජ්‍යයේ එකෙක් මේ මම ඉඳද්දි බුදුහාමර සැලුට් එක ගන්නවා කියලා. ඊපස්සේ කියනවා මාලිකාට වරින් ඈ කියලා යනවා. මේ බුදුහාමරේ තන කියන්න බෑනේ මම සයන බොම කියලා වැඳලා පස්සාන්දාය කරපු දෙවන දෙවියන් ආංශ සමාවාසරයි. ඔබට මෙතෙන්දි විතරයි පස්සාන්දාය කරපු දෙන්න පුළුවන් නේ. බාතෙන්දි මට වැන්දද? නෑ ශ්‍රීසාන්තිගේ ඔබ්බියස්නේ බුදුහාමුදුරුවනේ. මම වහන්සේට වැන්දා නම් බුදුහාමුදුරුවෝ නිග්‍රහ කරනවා. අපි දැන් කරන්නේ රජුරන්ට වැඳලානේ බුදුහාමුදුරුවෝ කරේ. රජුරෝ ෂේප් කරගෙන ඉන්න eBay. ඉතියේ පණුන්න පච්චේක සත්‍යං කියලා තියෙන මේ තිලිසෙන පරම සත්‍යයේ තියේදී මේ වටපීස් දිගේ අනේක. එහෙම නැත්නම් මේ බනින්න වටින්නේ නැහැ. හැබැයි මම ඔය මේ පහසාත්මක කිව්වට මොකද හැම කෙනාම පණුන්න සත්‍ය පච්චේක සත්‍ය දිගේ තමයි නගින්නේ. හැබැයි පරම සත්‍ය දකින්නකොට පණුන්න පච්චේක සත්‍යං කියලා පච්චේක සත්‍ය හැරෙනවා. හැලෙනවා. අපි යුබ බරබඳු බැඳගෙන ඒකත් අරගෙනම කන්ද නගින්න හදනවා. ඉතින් අපිට බර බරු බවටපත් වෙනවා. ඉතින් ඒකට මම මේ නිස්සන්නවනේ තෝරාගත්ත එක ගැන ඒකෙම ඥානාරාම ස්වාමීන් වහන්සේ දැක්කට පස්සේ මේකමයි ආය වෙන දෙයක් නැහැ කියලා හිතච්චට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා කොතෙන්ද ගියත් කොයි ගුරුවරයා හම්බුණත් ඒක 100ක් විශ්වාස කරලා කරන්න ගුරුවරයා හරිනම් මේ ගුරුවරයාගේ මට්ටමට යන ගුරුවරයා තව ඉහළ කෙනෙක් පෙන්නයි ඒ තමයි කල්යාණ මිත්‍යා කියන්නේ එයා තව එක්කෙනෙක් පෙන්නයි ඒ නිසා ඉන්න තැන සාදරයෙන් කරපන් කරනකොට එයා උඹට යොමුව දෙනවා. දෙන්නේ නැත්නම් අසත්පුරුෂයෙක් ඔබේ ගුරුවරයා. ඔබ නිකන් ගෝල තනතුරේ තියානින්න හදනවා. නිසා ඉන්න තැන සද්ධාවෙන් කරපන් කරලා මට්ටමට ආවට පස්සේ වටපිට පේනකොට ඊගාට පේන දෙයට ගියේ නැත්නම් ඉතින් ඒකම අපිට බරුවක් වෙනවා විලංගුවක් වෙනවා. අද බෞද්ධයාට බුද්ධ ආගම විලංගුවක් වෙලා කියන හැටි. මොකද ඒක වවාගෙන කන මිනිසු නිවන පතාගෙන නෙවෙයි නායකත්වයේ දෙන්නේ. ඒක හරීම පැහැදිලි. නිකාය මහානායක හඳු කෙනෙක් හිතන්නේ බුද්ධ ශාසන මාත්‍යන්තේ හිතන්නේ. රජේ බුද්ධ ආවරගෙන කියන නවීන ව්‍යවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව හිතන්නේ. ඊගොල්ලෝ මේ මේ මේ දේශපාලනේ රකින්න බුද්ධහම දඩමීම කරගන්නා මිසක් ආ නිවන දඩමීම මුල් කරගෙන යන්නේ නැහැ නේ අපිට ඒගොල්ලන්ට කියන්න බෑනේ ඒගොල්ලෝ වෙන ප්‍රතිපත්තියක් කියලා තියෙන්නේ. අපි දැනගන්න ඕනේ පණුන්න පච්චේක සත්‍යෝ එහෙමනම් මේ ගේසිත සත්‍ය පැත්තක තියලා නිකම්සිත සත්‍ය එනකොට ප්‍රපංච නැතිලයයි. තියෙන හැටි ප්‍රපංච ගේසිතයි. වෙලා අපි සත්කාර සම්මාන සිලෝක වලට යන සෙල්ලමක් තමයි ප්‍රපංච කරන්නේ. මොකද මේ නිසන සිත කියලා කියන්නේ වර්තමාන මොහොතේ. ඒකයි කාටවත් උදුර ගන්න දෙයක්වත් නැහැ, ගහපා දෙන්න දෙයක්වත් නැහැ. ඒක ඇතුලේ තරංගයක්වත් නැහැ. ඒක නිතරගයි. ඉතින් ඉතින් අපිට නතර කරන්න වෙනවා මට පේන වෙලාව වැඩි කියලා ගිහිසා. කොතෙන්ද නතර කරන්න හොඳ? එතනින් තමයි නතර කරන්නේ. ඒකට මේ පරිච්ඡේදයක් ඉවරද ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්න අපි ළඟ පැහැදිලිවම උපකරණ ආයුධ තියෙනවා මේ පච්චේක සත්‍යයෙන් සත්‍ය වෙන් කරගන්න. the gist. ඒකෝ ගාන එක අහුල ගන්න. අහුල ගත්තා ඊට පස්සේ පරම සත්‍ය අපිව අරසා කළ යොමු කරනවා. ඒ විනෝඩ පරම සත්‍යයේදී මේ විනයගත් තෝරගත්තොත් අනිවාර්යයෙන්ම ප්‍රපංච කරනවා පටලනවා. අන්න ඒක තේරුම් ගැනීමට මේ සාකච්ඡාව හේතු වාසනා වේවා කියලා අපි අද මේ සාකච්ඡාව මෙතන සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.